මහා කච්චාන බද්දේ කරත්ත සුත්තං එවං මේ සුතං ඒකං සමයං භගවාන් රාජගහේ විහෙරති තපෝදාරාමේ අතකෝ ආයස්මා සමිද්ධේ රත්ත්‍යා පච්චෝච සමයං පච්චොට්ඨාය යේන තපෝදෝ තේන උපසංකමේ ගච්ඡානි පරිසින්චිතුං තපෝදේ ගත්තානේ පරිසෙන්චෙත්වා පච්චුත්තරෙත්වා ඒක චීවරෝ අට්ඨාසේ ගත්තානි පුබ්බාපය මානෝ අතකෝ අඤ්ඤතරා දේවතා අබෙක්ඛන්තාය රත්ත්‍යා අබෙක්ඛන්ත වන්නා කේවල කප්පං තපෝදං ඕභාෂ්‍යत्वा යේනායස්මා සමෙද්දේ තේනුපසංකමේ උපසංකමෙත්වා ඒකමන්තං අට්ඨාසේ ඒකමන්තං තිතාකෝසා දේවතා ආයස්මන්තං සමෙද්දෙන් ඒතද වෝච ධාරේසේ ත්වං බික්ඛෝ භද්දේ කරත්තස්ස උද්දේශං ච විභංගං චාති නකෝ අහං ආවසෝ ධාරේමේ බද්දේ කරත්තස්ස උද්දේශංච විභංගංච සංඛනා උසෝ ධාරේසේ බද්දේ කරත්තස්ස උද්දේශංච විභංගංචාති අහම්පිකෝ බික්ඛෝ නදාරේමි බද්දේ කරත්තස්ස උද්දේශංච විභංගංච ධාරේසේ පනත්වම් බික්ඛෝ බද්දේ කරත්තියෝ ගාථාතේ නකෝ අහං ආවුසෝ ධාරේමි භද්දේ කරත්ති යෝගාතාති සංඛනාවුසෝ ධාරේසේ භද්දේ කරත්ති යෝගාතාති අහම්පි කෝ බික්ඛෝ නදාරේමි භද්දේ කරත්ති යෝගාතා උග්ගණ්හාහි තං බික්ඛෝ භද්දේ කරත්තස්ස උද්දේශංච විභංගංච පරියාපුනාහි තං බික්ඛෝ බද්දේ කරත්තස්ස උද්දේශංච විභංගංච අත්ථ සංහිතෝ බික්ඛෝ බද්දේ කරත්තස්ස උද්දේශෝච විභංගෝච ආදි බ්‍රහ්මචාරිය කෝති ඉදම වෝච සා දේවතා ඉදං වස්වා තත්තේ වන්තර දායේ අතකෝ ආයස්මා සමිද්ධේ තස්සාරත්ත්‍ය අච්චයේන යේන භගවා තේනුපසංඛමේ උපසංඛමිත්වා භගවන්තං අභිවාදෙත්වා ඒකමන්තං නිසේදී ඒකමන්තං නිසින්නෝ කෝ ආයස්මා සමෙද්දී භගවන්තං ඒතද වෝච ඉදාහං බන්තේ රත්ත්‍යා පච්චෝස සමයං පච්චොට්ඨාය යේන තපෝදෝ තේනුපසංඛමේ ගත්තානේ පරිසෙන්චිතුං තපෝදේ ගත්තානේ පරිසෙන්චිත්වා පච්චොත්තරිත්වා ඒකචීවරෝ අට්ඨාසින් ගත්තානි පුබ්බාපයමානෝ අතකෝ බන්තේ අඤ්ඤකරා දේවතා අවික්ඛන්තාය රත්තයා අවික්ඛන්ත වන්නා කේවල කප්පං තපෝදං ඕභාසෙත්වා යේනාහන්තේනුපසංඛමේ උපසංඛමේत्वा ඒකමන්තං අට්ඨාසේ ඒකමන්තං ඨිතාකෝ බන්තේ සා දේවතාමං ඒතද හෝච ධාරේසි ත්වං වික්ඛෝ භද්දේ කරත්තස්ස උද්දේශංච විභංගං චාති ඒවං උත්තේ අහං බන්තේ තං දේව සම්නේ තදවෝචං නකෝ අහං ආවසෝ ධාරේමි බද්දේ කරත්තස්ස උද්දේශංච විභංගංච සංපන ආවසෝ ධාරේසේ බද්දේ කරත්තස්ස උද්දේශංච විභංගං ඡාතේ අහම්පිකෝ බික්ඛෝ නධාරේමි බද්දේ කරස්සස්ස උද්දේශංච විභංගංච ධාරේසේ පනසම් බික්ඛෝ බද්දේ කරස්ති යෝගාථාති නකෝ අහං ආඋසෝ ධාරේමි බද්දේ කරස්ති යෝගාථාති ත්වං පනාඋසෝ ධාරේසේ බද්දේ කරස්ති යෝගාථාති අහම්පිකෝ බික්ඛෝ නදාරේමේ භද්දේ කරත්ති යෝගාතාසේ උග්ගන්හා හේතම් බික්ඛෝ භද්දේ කරස්සස්ස උද්දේශංච විභංගංච පරියාපුනා හේතම් බික්ඛෝ භද්දේ කරස්සස්ස උද්දේශංච විභංගංච ධාරේ හිත්වං බික්ඛෝ භද්දේ කරස්සස්ස උද්දේශංච විභංගංච අත්ථ සංහිතෝ බික්ඛෝ භද්දේ කරත්තස්ස උද්දේශෝච විභංගෝච ආදි බ්‍රහ්මචර්ය කෝති ඉදම වෝච බන්තේ සා දේවතා ඉදං වස්වා තත්තේ වන්තර දායේ සාදු මේ බන්තේ භගවා භද්දේ කරත්තස්ස උද්දේශංච විභංගංච දේශේතෝතේ තේන හේ බික්ඛෝ සුනා හේ සාදුකං මනසිකරෝ හේ භාසෙස්සාමේතේ එවං බන්තේ තිකෝ ආයස්මා සමෙද්දේ භගවතෝ පච්චස්සෝසේ භගවායේ තදවෝච අසේතන්නාන් වාගමෙය්‍ය නප්පටි කංකේ අනාගතං යදතේතං පහේනං සං අපස්සංච අනාගතං පච්චුප්පන්නං ච යෝ ධම්මං සත්ත තත්ත විපස්සතේ අසංහේරං අසංකොප්පං තං විද්වා මනුබ්‍රෝහයේ අජ්ජේව කිච්ඡං ආසප්පං කෝජඤ්ඤා මරණං සුවේ නහිනෝ සංගරං සේන මහා සේනේව මච්චුනා ඒවන් විහාරෙන් ආතාපෙන් අහෝරත්ථ මසන්දිතං තං වේ භද්දේ කරත්තෝති සන්තෝ ආචික්ඛතේ මුනීති ඉදම වෝච භගවා ඉදං වස්වා සුගතෝ උට්ඨායාසනා විහාරං පාවිසී අතකෝසේ සම්බික්ඛෝනං අචිරපක්ඛං සස්ස භගවතෝ ඒ සදහෝසී ඉදං කෝනෝ ආවුසෝ භගවා සංකෙත්තේන උද්දේශං උද්දේශෙත්වා විත්තරේන අත්තං අවිභජිත්වා උට්ටායාසනා විහාරං පවිට්ඨෝ අසේතං නාන් වාගමෙය්‍ය නප්පටිකංකේ අනාගතං තේයාලං තං වේ භද්දේ කරත්තෝති සන්තෝ ආචෙක්ඛතේ මුනීති කෝනකෝ ඉමස්ස භගවතා සංකෙත්තේන උද්දේශස්ස උද්දිඨස්ස විත්තරේන අත්තං අවිභත්තස්ස විත්තරේන අත්තං විභජෙය්‍යාති අසකෝ තේ සම්බෙක්ඛෝ නං ඒතද හෝසි අයං කෝ ආයස්මා මහා කච්ඡානෝ සත්තු චේව සංවන්නිතෝ සම්භාවිතෝච විඤ්ඤෝණං සබ්‍රක්මචාරේණං අහෝතේ ඡායස්මා මහා කච්චානෝ ඉමස්ස භගවතා සංඝිත්තේන උද්දේශස්ස උද්දිඨස්ස විත්තාරේන අත්තං අවිභස්සස්ස විත්තාරේන අත්තං විභජිතුම් යන්නෝ නමයන් ඒනායස්මා මහා කච්චානෝ තේනුපසංඛමෙයාම උපසංඛමෙත්වා ආයස්මන් සං මහා කච්චානං ඒසමත්තං පටිපොච්චේයාමාසේ අතකෝතේ බික්කෝ ඒනායස්මා මහා කච්චානෝ තේනුපසංඛමින්සෝ උපසංඛමෙත්වා ආයස්මතා මහා කච්චානේන සද්දෙන් සම්මෝදින්සෝ සම්මෝදනීයං කතං සාරාණීයං වේති සාරෙත්වා ඒකමන්තං නිසේදෙන්සු ඒකමන්තං නිසින්නා කෝතේ බික්ඛෝ ආයස්මන්තං මහා කච්චානම් ඒතදවෝචුන් ඉදං කෝනෝ ආඋසෝ කච්ඡාන භගවා සංකෙත්තේන උද්දේශං උද්දේශෙත්වා විත්තරේන අත්තං අවිභජිත්වා උට්ඨායාසනා විහාරං පවිට්ඨෝ අතේ තණ්හාන් වාගමෙය්‍ය තේයාලං සංවේ භද්දේ කරත්තෝ තේ සන්තෝ ආචෙක්ඛතේ මුනීතේ තේසංනෝ ආවුසෝ කච්චාන අම්හාකන් අචරපක්කන් තස්ස භගවතෝ එතදහෝසි ඉදං කෝනෝ ආවුසෝ භගවා සංකෙත්තේන උද්දේශං උද්දේශිත්වා විත්තරේන අත්තං අවිභජිත්වා උට්ඨායාසනා විහාරං පවිට්ඨෝ අතේ තණ්හාන් වාගමෙය්‍ය පේයාලං තං වේ බද්දේ කරත්තෝ තේ සන්තෝ ආචෙක්ඛතේ මුනීති කෝනකෝ ඉමස්ස භගවතා සංකේතේන උද්දේශස්ස උද්දේශස්ස විත්තරේන අත්තං අවිබත්තස්ස විත්තරේන අත්තං විභජෙයාති තේසන්නෝ ආඋසෝ කච්චාන අම්හා කං ඒසද හෝසේ අයංකෝ ආයස්මා මහා කච්චානෝ සත්තුතේව සංවන්නිතෝ සම්භාවිතෝ ච විඤ්ඤෝනම් සබ්‍රක්මචාරේණං පහෝති ඡායස්මා මහා කච්චානෝ ඉමස්ස භගවතා සංකේතේන උද්දේශස්ස උද්දිඨස්ස විත්තරේන අත්තං අවිබත්තස්ස විත්තරේන අත්තං විභජිතුං යන්නෝන මයං යේනායස්මා මහා කච්චානෝ තේනුපසංඛමෙය්‍යාම උපසංඛමේස්වා ආයස්මන් සං මහා කච්චානං ඒතමත්සං පටිපොච්චේයාමාතේ විභජතායස්මා මහා කච්චානෝ තේ සේයථාපියා උසෝ පුරිසෝ සාරත්තිකෝ සාරගවේසේ සාරපරියේසනං චරමානෝ මහතෝ රුක්ඛස්ස තිට්ඨතෝ සාරවතෝ අතික්ඛම්මේව මූලං අතික්ඛම්ම කන්දං සාකාඵලාසේ සාරං පරියේසිතබ්බම් මඤ්ඤෙය්‍ය එවං සම්පදමෙදං ආයසමන්තානං සත්තරේ සම්මුඛේ භෝතේ ඡං භගවන්තං අතිසෙත්වා අම්හේ ඒ සමත්තං පටිපොච්චිතබ්බං මඤ්ඤත සෝහා උසෝ භගවා ඥානං ඥානාතේ පස්සං පස්සතේ චක්කු භූතෝ ඥාන භූතෝ ධම්ම භූතෝ බ්‍රහ්ම භූතෝ වත්තා පවත්තා අත්ථස්ස නින්නේතහා අමතස්ස දාසා ධම්මස්සාමි තථාගතෝ සෝචේව පනේතස්ස කාලෝ අහෝසේ යං භගවන්තං ඒව ඒතමත්තං පටිපොච්චේයාත යථාවෝ භගවා ව්‍යාකරෙය්‍ය තථානන්දාරෙය්‍යාතාත්තේ අද්දාවසෝ කච්චාන භගවා ඥානං ඥානාතේ පස්සං පස්සතේ චක්කු භූතෝ ඥාන භූතෝ ධම්ම භූතෝ බ්‍රහ්ම භූතෝ වත්තා පවත්තා අත්තස්ස නින්නේතා අමතස්ස දාතා ධම්මස්සාමේ තථාගතෝ සෝචේව පනේතස්ස කාලෝ අහෝසී යං භගවන් සංඝේව ඒතමත්සං පටිපොච්චේයාම යථානෝ භගවා ව්‍යාකරේය තථානම් ධාරේයාම අபிචායස්මා මහා කච්චානෝ සත්තෝ චේව සංවන්නිතෝ සම්භාවිතෝ ච විඤ්ඤෝණං සබ්‍රක්මචාරේණං පහෝතේ ඡායස්මා මහා කච්චානෝ ඉමස්ස භගවතා සංකෙත්තේන උද්දේශස්ස උද්දේශස්ස විත්තරේන අත්තං අවිබත්තස්ස විත්තරේන අත්තං විභජිතුම් විභජතායස්මා මහා කච්චානෝ අගරුං කරේत्वा තේ තේන හාඋසෝ සුනාත සාදුකං මනසිකරොත භාසෙස්සාමේ තේ ඒවමාවුසෝති කෝතේ බික්ඛු ආයස්මතෝ මහා කච්චානස්ස පච්චස්සෝසුං ආයස්මා මහා කච්චානෝ ඒතද වෝච යං කෝනෝ ආවුසෝ භගවා සංකිට්ඨේන උද්දේශං උද්දේශෙත්වා විත්තරේන අත්තං අවිභජිත්වා උට්ඨායාසනා විහාරං පවිට්ඨෝ අතේතන්නාන් වාගමෙය්‍ය පේයාරම් තං වේ බද්දේක රත්තෝතේ සන්තෝ ආචෙක්ඛතේ මුනීති ඉමස්ස කෝ අහං ආවුසෝ භගවතා සංකේතේන උද්දේශස්ස උද්දිඨස්ස විතරේන අත්තං අවිබත්තස්ස එවං විතරේන අත්තං ආජානාමේ කතංචාවසෝ අතේතං අන්වාගමේති ඉතිමේ චක්කුං අහෝසි අතේත මද්ධානම් ඉති රෝපාතේ ඡත්ත චන්දරාග පටිබද්ධං හෝති විඥානම් චන්දරාග පටිබද්ධත්තා විඥානස්ස තද බිනන්දතේ තද බිනන්දන්තෝ අතේතං අන්වාගමේති ඉති මේ සෝතං අහෝසි අතේත මද්ධානං ඉති සද්ධාතේ තත්ත ඡන්ද රාග පටිබද්ධං හෝති පේයානම් ඉති මේ ගානං අහෝසි අතේත මද්ධානං ඉති ගන්ධාතේ තේයානම් ඉති මේ ජීවහා අහෝසි අතේත මද්ධානං ඉති රසාතේ පේයානම් ඉති මේ කායෝ අහෝසි අතීතමද්ධානං ඉති මේ පොට්ටබ්බාතේ පේයාලම් ඉති මේ මනෝ අහෝසි අතීතමද්ධානං ඉති ධම්මාතේ ත්‍ත්ථ චන්දරාග පටිබද්ධං හෝති විඥානං චන්දරාග පටිබද්ධස්සා විඥානස්ස තද බිනන්දතේ තදභිනන්දන්තෝ අතේසං අන්වාගමේති එවං කෝ ආවුසෝ අතේසං අන්වාගමේති කතංචාවුසෝ අතේසං නාන්වාගමේති ඉතිමේ චක්ඛුං අහෝසි අතේත මද්දානං ඉති රෝපාසේන සත්ත චන්ද රාග පටිබද්ධං හෝති විඥානං මෙක්ඛන්ද රාග පටිබද්දස්සා විඥානස්සන තද බිනන්දති නතද බිනන්දන්තෝ අතේතන්නාන් වාගමේති ඉති මේ සෝතං අහෝසි අතේත මද්ධානම් ඉති මේ සද්ධාතේ පේයාලම් ඉති මේ ගානං අහෝසි අතේත මද්ධානම් ඉති ගන්ධාතේ පේයාලම් ඉති මේ ජීවහා අහෝසි අතේත මද්ධානම් ඉති රසාතේ පේයාලම් ඉති මේ කායෝ අහෝසි අතේත මද්ධානම් ඉති පොට්ඨබ්බාතේ පේයාලම් ඉති මේ මනෝ අහෝසි අතේත මද්ධානම් ඉති ධම්මාතින තත්ත චන්ද රාග පටිවද්දං හෝති විඥානං න චන්දරාග පටිබද්දස්සා විඥානස්ස න තද බිනන්දති න තද බිනන්දන්තෝ අතේ සන්නාන් වාගමේති එවං කෝ ආඋසෝ අතේ සන්නාන් වාගමේති කතං ච ආඋසෝ අනාගතං පටිකංකතේ ඉතිමේ චක්ඛුං සියා අනාගත මද්දානං ඉති රෝපාසේ අප්පටිලද්දස්ස පටිලාභාය චිත්තං පනිදාති චේතසෝ පනිදාන පච්චයා තදබිනන්දති තදබිනන්දන්තෝ අනාගතං පටිකංකති ඉති මේ සෝතං සියා අනාගත මද්ධානම් ඉති සද්දාසේ පේයාලම් ඉති මේ ගානං සියා අනාගත මද්ධානම් ඉති ගන්ධාසේ පේයාලම් ඉති මේ ජීවහාසියා අනාගත මද්දානම් ඉති රසාසේ පේයාලම් ඉති මේ කායෝසියා අනාගත මද්දානම් ඉති පොට්ටබ්බාසේ පේයාලම් ඉති මේ මනෝසියා අනාගත මද්දානම් ඉති ධම්මාසේ අප්පටිරද්දස්ස පටිලාභාය චිත්තං පනිදහතේ චේතසෝ පනිදාන පච්චයා තදබිනන්දති තදබිනන්දන්තෝ අනාගතං පටිකංකති එවං කෝ ආවුසෝ අනාගතං පටිකංකති කතංචාවුසෝ අනාගතං න පටිකංකති ඉතිමේ චක්ඛංසියා අනාගත මද්ධානම් ඉති රෝපාතේ අප්පටි ලද්දස්ස පටිලාභාය චිත්තං න පනිදාතේ චේතසෝ අප්පනිදාන පච්චයාන තදබිනන්දති න තදබිනන්දන්තෝ අනාගතං න පටිකංකති ඉති මේ සෝතං සියා අනාගත මද්ධානම් ඉති සද්දාතේ පේයාලම් ඉති මේ ගානං සියා අනාගත මද්ධානම් ඉති ගන්ධාසේ පේයාලම් ඉති මේ ජීවහාසියා අනාගත මද්ධානම් ඉති රසාසේ පේයාලම් ඉති මේ කායෝසියා අනාගත මද්දානම් ඉති පොට්ඨබ්බාසේ පේයාලම් ඉති මේ මනෝසියා අනාගත මද්දානම් ඉති ධම්මාසේ අප්පටිලද්දස්ස පටිලාභාය චිත්තං පනිදහතේ චේතසෝ අප්පනිධාන පච්චයා නතද විනන්දතේ න තද විනන්දන්තෝ අනාගතං න පටිකං කහති එවං කෝ ආඋසෝ අනාගතං න පටිකං කහති කතං චාඋසෝ පච්චුප්පන්නේසු ධම්මේසු සංහීරති යං චාඋසෝ චක්ඛුං යේච රූපා උභේමේ සංපච්චුප්පන්නං තස්මින් චේ පච්චුප්පන්නේ චන්දරාග පටිබද්ධං හෝති විඥානං චන්දරාග පටිබද්දස්සා විඥානස්ස තද විනන්දති තද විනන්දන්තෝ පච්චුප්පන්නේසෝ ධම්මේසෝ සංහිරති යංචාඋසෝ සෝතං යේච සද්දා පේයාලම් යංචාඋසෝ ගානං යේච ගන්ධා පේයාලම් යාචාඋසෝ ජීවහා යේච රසා පේයාලම් යෝචාඋසෝ කායෝ යේච පොට්ටබ්බෝ තේයාලම් යෝචාවුසෝ මනෝ යේච ධම්මා උභේමේ සම්පච්චුප්පන්නං තස්මින් චේ පච්චුප්පන්නේ චන්දරාග පටිබද්ධං හෝති විඥානං චන්දරාග පටිබද්ධස්සා විඥානස්ස තදබිනන්දති තදබිනන්දන්තෝ පච්චුප්පන්නේසු ධම්මේසු සංහිරති එවං කෝ ආවසෝ පච්චුප්පන්නේසෝ ධම්මේසෝ සංහීරති කතං චාවසෝ පච්චුප්පන්නේසෝ ධම්මේසෝ න සංහීරති යං චාවසෝ චක්ඛං යේච රූපා උභේමේ සංපච්චුප්පන්නං තස්මින් චේ පච්චුප්පන්නේ නචන්දරාග පටිබද්ධං හෝති විඥානං න චන්දරාග පටිබද්ධස්සා විඥානස්ස න තද විනන්දති න තද විනන්තන්තෝ පච්චුප්පන්නේසෝ ධම්මේසෝ න සංහේරති යංචාඋසෝ සෝතං යේච සද්දා පේයාලම් යංචාඋසෝ ගානං යේච ගන්ධා පේයාලම් යාචාඋසෝ ජීවහා යේච රසා පේයාලම් යෝචාවුසෝ කායෝ යේච පොට්ටබ්බා තේයාලම් යෝචාවුසෝ මනෝ යේච ධම්මා උබේමේ සම්පච්චුප්පන්නං තස්මින් චේ පච්චුප්පන්නේ න චන්දරාග පටිබද්ධං හෝති විඥානං න චන්දරාග පටිබද්ධත්තා විඥානස්ස න තද බිනන්දති න තද බිනන්තන්තෝ පච්චුප්පන්නේසෝ ධම්මේසෝ න සංහීරති එවං කෝ ආඋසෝ පච්චුප්පන්නේසෝ ධම්මේසෝ න සංහීරති යං කෝනෝ ආඋසෝ භගවා සංකෙත්තේන උද්දේශං උද්දේශෙත්වා වෙත්තාරේන අත්තං අවිභජිත්වා උට්ඨායාසනා විහාරං පවිට්ඨෝ අතේසන්නාන් වාගමෙය්‍ය තේයාලං සංවේ බද්දේ කරත්තෝති සන්තෝ ආචික්ඛතේ මුනීති ඉමස්සකෝ අහං ආවුසෝ භගවතා සංකේතේන උද්දේශස්ස උද්දේශස්ස විතරේන අත්තං අවිබස්සස්ස එවං විතරේන අත්තං ආජානාමි ආකන්තමානාච පනතුම්මේ ආයස්මන්තෝ භගවන්තං ඒව උපසංකමිත්වා ඒතමත්තං පටිපොච්චේයාත යතාවෝ භගවා ව්‍යාකරෝති තථානන්දාරේයාතාති අතකෝතේ බික්ඛු ආයස්මතෝ මහා කච්චානස්ස භාසිතං අබිනන්දිත්වා අනුමෝදිත්වා උට්ඨායාසනා යේන භගවා තේනුපසංකමෙන්සු උපසංකමේत्वा භගවන්තං අභිවාදෙत्वा ඒකමන්තං නිසේදෙන්සු ඒකමන්තං නිසෙන්නා කෝතේ බික්ඛෝ භගවන්තං ඒතදවෝචුන් යං කෝනෝ බන්තේ භගවා සංකෙත්තේන උද්දේශං උද්දෙසෙත්වා විත්තාරේන අත්තං අවිභජෙත්වා උට්ඨායාසනා විහාරං පවෙට්ටෝ අතේසං නාන් වාගමෙය්‍ය පේයාලං සංවේ බද්දේ කරත්තෝති සන්තෝ ආචෙක්ඛතේ මුනීති තේසං නෝ බන්තේ අම්හාකං අචිරපක්ඛං තස්ස භගවතෝ ඒතද හෝසී ඉදං කෝනෝ ආවුසෝ භගවා සංකේතේන උද්දේශං උද්දේශෙත්වා විත්තරේ නාත්තං අවිභජිත්වා උට්ඨායාසනා විහාරම් පවිට්ඨෝ අතේතන්නාන් වාගමෙය්‍ය නප්පටි කංකේ අනාගතං තේයාලම් සං වේ බද්දේ කරන්තෝති සන්තෝ ආචෙක්කතේ මුනීතේ කෝනකෝ ඉමස්ස භගවතා සංකිට්ඨේන උද්දේශස්ස උද්දිට්ඨස්ස විත්තාරේන අත්තං අවිබත්තස්ස විත්තාරේන අත්තං විභජයාති තේ සංනෝබන්තේ අම්හාකං ඒතද හෝසී අයංකෝ ආයස්මා මහා කච්චානෝ සත්තු චේව සංවනිතෝ සම්භාවිතෝ ච විඤ්ඤෝනං සබ්‍රක්මචාරේණං බහෝති ඡායස්මා මහා කච්චානෝ ඉමස්ස භගවතා සංකේතේන උද්දේශස්ස උද්දෙට්ඨස්ස විත්තරේන අත්තං අවිවත්තස්ස විත්තරේන අත්තං විභජිතුම් යන්නෝනමයන් යේනා යස්මා මහා කච්චානෝ තේනුපසංකමෙය්‍යාම උපසංකමෙත්වා ආයස්මන්තං මහා කච්චානං ඒතමත්තං පටිපොච්චෙය්‍යාමාසේ අතකෝමයන් බන්තේ යේනා යස්මා මහා කච්චානෝ තේනුපසංකමෙම්හ උපසංකමෙත්වා ආයස්මන්තං මහා කච්චානං ඒ සමත්තං පටිපොච්චිම්හ තේසන්නෝ බන්තේ ආයස්මා මහා කච්චානේන ඉමේහි ආකාරේහි ඉමේහි පදේහි ඉමේහි ව්‍යංජනේහි අත්ථෝ විබත්තෝති පණ්ඩිතෝ භික්ඛවේ මහා කච්චානෝ මහා පඤ්ඤෝ භික්ඛවේ මහා කච්චානෝ මංචේපි තුම්හේ භික්ඛවේ ඒතමත්තං පටිපොච්චේයාත අහං පිටං ඒව මේවං ව්‍යාකරෙය්‍ය යථාතං මහා කච්ඡානේන ව්‍යාකතං ඒසෝ චේව තස්ස අත්තෝ එවංචනං ධාරේතාති ඉදමවෝච භගවා අත්තමනාතේ බික්ඛෝ භගවතෝ භාසිතං අබිනන්දොන්ති මහා කච්ඡාන බද්දේ කරස්ස සොත්තං තතියම්